එහෙනම් අද ධර්ම සාකච්ඡා අපි නිමවටපත් කරමු. ඉතින් අද දවසෙත් හැම දිනම ඊටාම වටිනා දහම් කරුණු දහම් ගැටලු අදහස් බොහොමයක් මතු කළා. හැම දිනාටම බොහොම පිං සිද්ධ වෙනවා. ඉතින් සමහර කාරණා ඇත්තටම අපිත් නොහිතපු පැති එහෙම මතු කරනකොට තමයි අපටත් ඒ ගැන අවධානය යොමු කරන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න. ඉතින් මම හිතන්නේ දැන් බොහොම සතුටට කාරණයක් තමයි බොහෝ අපි මුල් අවස්ථාවල ධර්ම දේශනාව කරද්දී බොහෝ දෙනෙක් අහගෙන ඉඳලා සාකච්ඡාව කරනකොට හුඟක් දෙනෙක් ගිලිහෙනවා මම හිතන්නේ දැන් වර්තමානයේ වෙනකොට ධර්ම දේශනාවට වගේම සාකච්ඡාවත් නිම වෙනකම් මේ පැය දෙකමාරක විතර කාලයක් බොහෝ දෙනා රැඳී සිටින්නේ කවුරුත් අහන ප්‍රශ්නත් බුද්ධිමත් සහ ප්‍රායෝගිකව කාටත් ප්‍රයෝජනවත් වෙන දේවල් ඒවා පිළිබඳව අපි විවිධ පැතිවලින් සාකච්ඡා කිරීමත් අපි හැම දිනාටම අර්ථ සම්පන්නයි ඵලදායකයි. ඉතින් අද දවසෙත් සම්බන්ධ වෙලා ධර්ම දේශනාවට සහ සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට සහ ගෞරවනීය මේ ගිහි බුද්ධිමත් පින්වත් ඔබ හැම දෙනාටම අපි කෘතවේදීව පුණ්‍ය ආනුමෝදනා කරනවා මේ ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි